නැති දෙයක් තියෙනා වගේ පෙන්වන්න පුළුවන්. ඒක තමයි මැජික් පෙන්වනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ දෙක පිළිඹිබුව කියලා කියන්නේ. වතුරට මුහුණ බිල බලනකොට වතුර පේන පිළිඹිබුව. ඒ වගේම කණ්ණාඩියකට බලනකොට කණ්ණාඩි පිළිඹිබුවක් පේනවා. ඉතින් පිළිඹිබුව ඇති දෙයක ඡායාවක් මිස එතන දෙයක් නැහැ.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 අපි හිතමු යම් ක්‍රමයකට යන්න වෙන්න පුළුවන් කියලා ගියාට පස්සේ අර මිරිඟුවක් එතන නැහැ. එතන මිරිඟු ඇති කරන්න හේතු වෙච්ච 10ක් විතරක් තියෙනවා. ඉතින් අර දුවලා දුවලා වෙන්නේ මොකද අර හිතපු ග්‍රීෂ්ම තත්ත්වය අරතේදී වේගෙන් දුවන්න ගිහිලා තවත් වේලිලා මිරිඟු හම්බෙන්නේ නැති ඉස්සලා කාරණා දැනගන්න තිස්සලා මැරලා යන එක තමයි වෙන්නේ. ඒ නිසා මිරිඟුවක් පිටිපස්සේ හඹා යන මොහොත් පිළිබඳ කතාවක් සර්වඥාංශයෙන් පෙන්නලා දීලා තියෙනවා වනමුර්ගයා කාන්තාරයක මිරිඟු දකපුවා අඹාගෙන යනවා. ඉතින් ඒ වගේ තමයි මේ කාම ලෝකය මේ මවා පෙන්නන දේට පුදුමාකාර විදියට මේ භාවනාවකට යන්න වෙලාවක්වත් නැහැ. පන්සලකට යන්න වෙලාවක්වත් නැහැ. ඒ සඳහාම පුදුමාකාර වෙහෙසකගෙන දුවනවා දුවනවා දුවනවා දුවනවා. නමුත් අත්ත මුත්ත දත්ත බණත්ත කිරිකා මුත්ත කාලෙකවත් කවුරක්වත් ළඟා වෙලා නැහැ. පරම්පරාවක ආයින් හරි යවුවට කිසිම කෙනෙක් මේ කාමයේ සන්තුෂ්ත්වව මැරලයි. ඔක්කොම අකාල මරණ තමයි. කාල මැරිච්ච එකෙක් නැහැ. දුර්ජනවන්ත කියනවා ඉස්සර තමන් මහා මන්දාතුනම් රජෙක්ව හිටපු කාලේ ශක්විති රජෙක්ව හිටපු කාලේ ලෝකයේ තියෙන කොදෙව් 700කට රජකම් කරුවයි කියලා.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 ඒක කණ්ණාඩියකට පිට බලලා ඒ කණ්ණාඩියේ තියෙන පිළිබිඹුව දිහා හොඳට බැලුවොත් පේනවා. ඒක ඇත්ත වශයෙන්ම තියෙනවා කියලා කිව්වට ඒක තියෙන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක් කියලායි අපිට භෞතිකඥය උගන්වන්නේ. ඒ වගේම තමයි අපි හීනෙක ඉන්නකොට අපි හීනේදී 100%ක් වෙච්ච ජීවත් වෙනවා. අපිට තරහට කේන්ති ගිහිල්ලා මේ ඇඟේ দাঁඩි දාන මට්ටමට යනවා.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 දැන් ඛේමාව ඒ වගේම නන්දාව ඒ දෙන්නම බොහෝම රූප මදයෙන් මත්ලා හිටපු කට්ටිය. නන්ද ඒක නන්දාවක් තමයි රූප නන්ද රූප නන්ද තමයි ඔය මේ නන්ද කුමාරයා හිට කසාද බඳින්නම් කියලා හිට යොරජකමල ගන්නම් කියලා හිට ගෙටක වදින්නම් කියලා ඉඳදී සර්වචන්සේ ප්‍රයෝගයෙන් අරගෙන ගියේ ඒ නන්ද කුමාරයා පෙම් බැඳපු ජනපද කල්යාණි රූපනන්දා. ඉති රූපනන්දට සාධාරණ සැක මේ මේ හේතුවක් තිබුණා සර්වඥාන්සට වෛර කරන්න නැත්නම් සාසනයට වෛර කරන්න. එකක් තමයි මේ මුන්න මෙන්න හෙට කසාදවන්නේ හිටපු වල්ලබයා අරගෙන ගියා. දෙක ඉතාමත්ම ලස්සන රූපනන්දාවට බුදුචාන්සේ නිතරම රූපයේ නරක පැත්ත කතා කරන නිසා කවදාකවත් හිතුන්නේ නැහැ ගිහිල්ලා බුදුහාමරගෙන් බණ අහන්න.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 වංශලන්ට හදනකොට නම් නන්දාවට ඒක පැහැදිලිවම නිමිත්තක් ගන්න සිද්ධ වුණා එකෙන්. ව්‍යංජන අනුව්‍යංජන ගන්න උනා. දැන් Taman හිතානකොට Tamanගේ රූප ස්වභාවයටත් වඩා හොඳ රූප ස්වභාවයක් මේකේ තියෙනවා. හිතානිකේ බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධ ගැන කතා කරනවා අසුභ ගැන කතා කරනවා බැලින්න ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල ළඟ තියාගෙන ඉන්නවා ඒ රූපනන්දාට කාරණා දෙක තුනක් හම්බුන බලන්න ඉතින් ඒකට ඉතිනස් බැඳෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දුන්නේ ද සුභ සංඥාවක් ස්ථිරව බුදුරජාණන් වහන්සේ ළඟ ළඟ ඉඳගෙන පවන් සැලෙන රූපයක්ම වල දුන්නා හොඳාව ඇහත් තරම කටත් අරගෙන ඔබ දිහා බලාගෙන ඉන්නවා බන කොහෙද යන්නේ නමුත් ඒක දිහාම බලනකොට මේකේ විපරිණාමය පේනකොට ඒක ටිකක් තරුණ ඉස්ලාම් පෙළ තියෙන 16 අපේ ශාසනයේ පුරුෂයෙක් සිත් ගන්න ලස්සනම දර්ශනය පෙන්වන්නේ අවුරුදු 16 කෙල්ලක් කළුත් නැති සුදුත් නැති උසත් නැති කොටත් නැති මහතත් නැති කෙට්ටුත් නැති වයසේ ඉන්න කෙනා තමයි කියලා කියන්නේ හිත පාර ගන්න ලස්සනම වයස කියලා. ඉන්නේ සර්ම රූප වස්තුද්ද. ඉතින් මේ අම්මන්ඩිත් පටන් ගන්නකොට 16 ඊට පස්සේ ටික ටික ටික ගිහිල්ලා ඒක දරුවෙක් වදපු අම්මා කෙනෙක් දෙන්නෙක් වදපු අම්මා කෙනෙක් විදිහට ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිල්ලා අන්තිමට වයසට ගිහිල්ලා විජිනපත අතේ තියාගෙන බැලුව ඇදගෙන වැටෙනකොට අර රූපනන්දාගේ තිබුණේ රූප සංඥාව නිත්‍ය සංඥාව දැක දැක දන දන පුතුමාකාර වෙනසකටපත් වුණා.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 ඒ වගේම තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තියාගත්ත ඉතාමත්ම දක්ෂ ගෝලයේකේ සාරිපුත්‍රන්ට හොඳටම විශ්වාසයක් තිබුණා මේ මනුස්සයා මේ ජීවිතය ඇතුළේ නිවන් දකින්න තරම් පින් තියෙනවා. මාස 6ක් ළඟ තියාන කමටහන් දුන්නා මොන තාලෙන්වත් භාවනාව අල්ලන්නේ නැහැ. මේ මිනිස්සයා දන්නවා. මේ පැවිදි වෙලා හිටියේ එයාත් දන්නවා මේ සාරිපුත්‍ර සාංශික අවධානය තමයි ලොකු වෙලා තිනවා කියන කින සේරම කරා. හරියන්නේ නැහැ. ඊපස්සේ සාරිපුත්‍ර සාංශික දැනගත්තා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා පස්සේ සරුවචනාංශේ ගාවට ආට ගහන කියලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ පින් ඇති දරුවෙක් මයිලක පැවිදි වුණා භාවනාවට කැමති මම කමටහන් දෙනවා අහුවෙන්නේ ඊට පස්සේ පුදුරජානනාංශ කිව්වා එහෙනම් කියලා යන්න හැන්දෑ වෙන්න same day service එකෙන් සුද්ධ කරලා තියන්න පස්සේ ගියාට පස්සේ සාරිපුත්‍ර සාන්ති ගියාට පස්සේ ආට කිව්වා එළියේ ලස්සන පොණ්ඩ එකක් වවලා මවලා නැත්නම් ජල තටාකයක් මවලා ඒක මත ඉතාමත්ව සමමිතිකව හදපු රත්තරන් නිලු මලක් මැද තියෙන හදලා ඒක දිහා බලන්නේ කියලා.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 ප්‍රතිකූලේ තමයි දීලා තියෙනවා අල්ලන්නේ නැහැ. නමුත් මෙතනදී ඉස්සල්ලාම දෙට බොහොමත්ම සුඛ සුබ දෙයක් අල්ලලා දීලා ඒකේ හිත හොන්තටම තහවුරු වුණාට පස්සේ ක්‍රමයෙන් ඒක වෙනස් වෙන්න ආරම්භ ඔය ටිකමයි ආනාපානෙ තියෙන්නේ. ආනාපානෙ පටන් ගන්නකොට ඒක මේ ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි මුල මෙහෙමයි මැද මෙහෙමයි යක මෙහෙමයි කිය ආස්වාසෙන් ආස්වාසයට ප්‍රස්වාසෙන් ප්‍රස්වාසයට වෙනස් වෙනකන් ඉතාම ලස්සන භෞතික විද්‍යාවේ කරන්න පුළුවන්.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 ඉතින් මේ වෙලාවේදී ඇත්තටම ਸਰවඥාන්සේ කරන්නේ අර ക്ഷേමාවට කරපු වැඩේම තමයි. රූපනන්දාට කරපු වැඩේම තමයි. මේ සාරිපුත්‍ර සාංශේ ගෝලයට කරපු වැඩේම තමයි. හොඳට අල්ලන්න පුළුවන් මේ සංජානනය කරන්න පුළුවන් වස්තුවක් විස්තර සියල්ලම වශයෙන් දැක ගන්නයි කියලා කියනවා. හැකි හැම පැත්තෙම බලන්න ඉන්නවා බලාගෙන ඒකම දිහා බලනකොට ඒන විපරිණාමය කවදාකවත් තර්ක මනසකට අදාහ ගන්න බෑ හිතා ගන්න බෑ.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 එනවාද පළවෙනි සැරේ දකින්නකොටම නෙවෙයි. දෙවෙනි සැරේ දකින්නකොට නෙවෙයි. ඊගේ දහස්වර බලන්න ඕනේ. මේකට නිකන් කිට්ටුවෙන් යන උපමාවක් කිව්වොත් මේ පොළොවයි හඳයි එක්ක තියෙන ගනුදෙනුවේදී හඳ පොළොවට රවුමක් යනකොට ඒකේ කරවුමක් කරකිනවා Taman වටේ. ඒක නිසා පොළොව පැත්තට හැමදාම එකම මුණතයි හඳේ පේන්නේ. කොයි පැත්තෙන් බැලුවත් හඳ වටේ යනකොට මුණ දාන්නේ පොළොවට එන්නේ එකම මුණතයි. ඒ නිසා පොළවේ ඉඳගෙන හඳ මැප් කරන්න ගියොත් සිතියන් අනේදී ගියොත් අපිට 150 යඳින්න පුළුවන්. ඒ ඒක මේ පොළවේ ඉඳගෙන හඳින්න අමාරු මොකද දුර වැඩි නිසා දුරේක්ෂක දාලා ඇඳත් ෆොටෝ ගත්තා 150යි.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 මේ විදිහට ආනාපාන දෙක සම වුණා විතරක් නෙමෙයි සියුම් වුණා නෙමෙයි උණුසුරක් නෙමෙයි ඒ කඩේම පැනලා අතිසූක්ෂම தත්ත්වයට යනකොට සංඥා ගන්න බැරි තැනකට යනවා. නිමිති ගන්න බෑ. ව්‍යංජන අනු ව්‍යංජන ගන්න බැරි තැනට යනවා. ඉතින් එතෙන්ද යනකොට අර දවල් මාචන් ප්‍රශ්න තුනක් විතර නගලා තිබුණා.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 ආන්නේ තුනේම වෙනස්කම වෙලා යනකොට ඒ යෝගාවචරයට දැන් මේ වෙන දේ කාලයට සාපේක්ෂව හෝ දේශයට සාපේක්ෂව ප්‍රකාශ කරගන්න බැරුව යනවා. මේකට කියනවා කේවල தත්වයට යනවා කියන එක. කේවලත්වයටපත් වෙනකොට සාපේක්ෂකත්වය නැති වෙනවා. සාපේක්ෂව තියනවා නම් තමයි විද්‍යාවක් වර්ණ ගන්න පුළුවන්.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 අපි මේක හෙටත් කරන්න පුළුවන් අනිද්දත් කරන්න පුළුවන් ඒ නිසා පච්චත්තං වේදිතබ්බෝ. ප්‍රත්‍යක්ෂ කළ හැකි සත්‍යයක් ආයසරයක් සතිය නැතුණා පස්සේ ආයසර සමාධිය නැතුණා පස්සේ ආය අපි ගොරෝසු ආනපාන. ආය මේ කය තියෙනවා. ආයසරයක් ඒක කරලා දුන්නොත් ආය නැති වෙනවා. ආනේ தත්ත්වයට යනකොට පේන්න පටන් අර ගන්නවා.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 ඒකට අර කියන නිල් කහ රතු අර්ථ තියෙනවා සතහන් තියෙනවා තමයි. මේ රූපය ගෙවම් කරන්න පුළුවන් වෙන්නේ කොතනදී කියලා. එතකොට පුත්‍ර ජානහසේ කර දෙන්නේ නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ එවං සමිතස විභූති රූපං තණ්හානි දානානි පపంచ සංකා භාවනාක භාවනාකටම හෝ යම් වෙලාවක එයි එක જાතික සංඥාවක් මේ ලෝකයේ තියෙන ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ලෝකයේ තියෙන නිල් පාට කහ පාට රතු පාට පට වියාපෝ තේජු මොකක්වත් නැහැ සාමාන්‍ය සංඥාවේ සංඥාවක් නැහැ නෝපි විසඤ්ඤය උඹට හොඳට තේරේ එතනම විසඤ්ඤ වෙලාවක්වත් නිින්ද ගිහිල්ලාවක්වත් ක්ලාන්ත වෙලක් නැහැ නෝපි අසඤ්ඤේ තමයි මේ චතුත් අධ්‍යා හත්වෙනි ධානය කකින් සංඥායතන නැත්නම් අටවෙනි ධාන වෙන නේව සංඥානා සංඥායතන නෙවි හැබැයි මේකට අවදි වුණොත් අත්දකින්න නම් පුළුවන් එහෙම සංඥාවකුත් තියෙනවා අන්න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 මෙන්න මේ නීවරණ නැතුව මේ තියෙන தත්වෙට ආශ කරන්නේ නැතුව තරහ කරන්නේ නැතුව නින්දට වැටෙන්නේ නැතුව මේ කියන தත්වෙදී සැක කරන්නේ නැතුව චකිත කරගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒ සමාධිය ඒක ඉතින් අඛණ්ඩ සමාධියක් මේක සමා සමතයේදී ගත්තනම් අපිට මේක ආර්පණ සමාධිය කියනවා විපස්සනා සමාධියත් මේකට කියනවා ආරම්මනේ නිරන්තරං ඒකාකාරයෙන් පවත්තමානෝ පටිපක්ඛේන අනබිබූතෝ චිත්තං අප්පිතෝ විය චිත්තල නිච්චලං තපේති කියලා. මේ පසු කාලින විසුද්ධි මාර්ගයට අටුවා සපේනකොට කියනවා අරමුණේ ඒකාකාරී. කියන අතරමැද අරමුණ පන්නන්න නැතුව, ලෙස්සලා යන්න නැතුව නිරන්තරව දීර්ඝ කාලයක් ඉදිරියට පවත්වාගෙන යනකොට නිවන ධර්ම අයින් වෙනවා. සමත භාවනාදී වගේ අර්පණ සමාධියක නිවන නිවන අයින් වෙනවා. ප්‍රතිපක්ෂේ නානවෘතෝ හිත නිශ්චලව හිටියොත් මොන මගුලේ හිටියද කියලා හොයන්න බෑ.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 ඒ නිසා මෙතනදී පුදුම උරගා බැලීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි අරගෙන ආපු සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා හරියට කියනවා නම් මෙන්න මෙතනදී මේ සද්ධාවට වීර්යයට එන පන්නරයට කියන්න පුළුවන් සද්දින්ද්‍රිය සති බලය සත්ත්‍ින්ද්‍රිය සද්ධා බලය බවටපත් වෙනවා. වීර්යේන්ද්‍රිය වීර්ය බලය බවටපත් වෙනවා.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 එතකොට සමහර විට ඇත්තටම නිදර වැටෙනවා. ඒ වෙනනම් කුසීත වෙනවා. කුසීත වෙනවා කියන කෙනෙක් එල්ලයක් නැතුව යනවා. අන්න මේ එල්ලයක් නැති වුණත් වරින් වර නිදර වැටුණත් හිත සලා ගන්නෑ. ඔබ කොච්චර මේ විදිහේ දහංගට දැම්මත් මම මේක කවදා හරි අල්ල ගන්නවා මගේ අවදිභාවයට ලක් කර ගන්නවා මම මේකට අවදි වෙනවා කියලා කුසීත භාවයටපත් වුණා නොසැලෙන මනසක් ඇති වුණා ඒකට කියනවා වීර්ය බලය කියලා.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 ඒ කොයි එකක් අවසලෙන් නැත්නම් ඒකට කියනවා ප්‍රඥා බලය කියලා. ඉතින් මේක මේ අපි කතා කරුවේ හොඳට භාවනා කරගෙන යනකොට ආනපන සංසිඳලා එන මේ தත්ත්වය. මේක බොහෝම කිට්ටු தත්වයක්. මේ දේශනා විචිත්‍ර කිරීම සඳහා කියන්න පුළුවන්. අපි එදිනදා වැඩ කර කර ඉන්නකොට අපි ඇත්තටම මෙතනින් එළියට බහලා යනවා තාන ශාලාවට කියමු නැත්නම් විනානතරපුරට යනවා කියලා කොහේ හරි යනකොට අදිෂ්ඨාන කරගෙන යනවා සතියෙන් යන්නේ කියලා. නමුත් මගදී දන්නවා කොයිදී හරි මොකක් හරි කුරුල්ලෙක් දැක්කා මොකෙක් හරි දැක්කා එතකොට අර සතිය මොනක්වත් නැහැ ඒක කැඩිලා ගිහිල්ලා ටිකක් දුර යනකොටයි තේරෙන්නේ මම මේ එනකොට මෙහෙම අදිස්ථාන කරන තමයි ආවේ දැන් නම් සතිය නැහැ එහෙනම් නැත්නම් අසවල් පදාසේදී සතිය තිබුණේ නැහැ කියලා මට ආපස්සට ආවර්ජනය කරලා බලන අවස්ථාවල් වල බැලුවොත් එන්නේ සතිය බරපතල තැන් කීප එකම සතිය නැහැ ඉතින් ඒකට සාමාන්‍ය යෝගාවචරයට වෙන්නේ පශ්චාත්තාප වෙනවා මම කොච්චර උත්සාහ කරත් මොන જાතියෙන් කෙරුවත් මොනව හරි එකක් ඇවිල්ලා මගේ සතිය කඩනවා මේක නම් කවදාකවත් මේක අංග සම්පූර්ණ සත්‍යයක් පාත්ත ගන්න හම්බෙන්නේ නැහැ කියලා ඒ සතිය කැඩීමක් ප්‍රස්තුත කරගෙන හිත විපිලිසර වීම තමයි ඒ උපදේශන ලැබපු එහෙම නැත්නම් හරියට එල්ලන වෙච්ච හිතක හැටි නමුත් මේක පිළිබඳව මේ වෙච්ච සංසිද්ධිය දෙකට කඩලා බැලුවොත් මොකද්ද ඉස්සල සතිය යුක්තව තමන් ගමන් කරන අසවල් තැට්ටේ යන්න අදිෂ්ඨාන පූර්වක. ඒකෝට අපි සතියෙන් ගිහිල්ලා ඔන්න එක තැනකදී සතිය කැඩෙනවා. සතියේ ඉඳලා ප්‍රමාදයට වැටෙනවා. ඊට පස්සේ ඔන්න ප්‍රමාදයේ ටිකක් දුර ගිහිල්ලා ආයේ ප්‍රමාදයේ ඉඳලා ආයේ සතියට වැටෙනවා. ඔය දෙක දෙකට කැඩුවොත් පළවෙනි තල වෙන්නේ පළවෙනි සැරේදී වෙන්නේ සතියේ ඉඳලා ප්‍රමාදයට වැටෙනවා.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 නමුත් පස්සේ ඇතිවෙච්ච ආපව සතියට ආවා කියන එක නම්බු කරන්න ගත්තොත් ඒ සතිය දිගට පවත්වාගෙන යනවා. මේක හරියට ආනාපාන නතර වුණාට පස්සේ කියා ගන්න බැරි තැනකට ඇවිල්ලා ගසා අතද අතගසා දාන්න නැතුව ඉවර වෙනකන් යන්න ආයෙසරයක් ටිකක් වෙලා ගියලා තර්කමනස එනවා ආයෙත් අර වගේ හිස්තනක් එනවා ආයෙ තර්කමනස එනවා ආයෙත් හිස්තනක් එනවා ඒකෝ අපිට දැනගන්න පුළුවන් වෙනවා මේකේ තමන්ට වශීතාවයක් ගන්න පුළුවන් මේක පුහුණු කරගන්න පුළුවන් කියලා.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 ඥාන පොඩක් වෙනස් කරන එකයි තියෙන්නේ. අපේ අපේ හිතන්නේ අපි දැන් සම්ප්‍රදාන කුලේ තමයි කැඩිච්ච එක ගැන පශ්චාත්තාප වෙන්නේ. ඒක නිසා අපිට ඕනේ නම් පදයක් හදාගන්න පුළුවන්. සතිය තියෙනවා නම් හොඳයි. නැත්තම් වඩා හොඳයි. ඒක දිගට සතිය තියෙනවා හොඳයි. ඒක ඉතින් අපි මේ තටවලා ගත්ත එකනේ. නැත්තම් වඩා හොඳයි. මොකද සතිය නැවත හැදෙන හැටි බලන්න පුළුවන් එක තමයි ක්‍රමය. ඉතින් අර හාම් මිනිස්සෙක් කියලා හාමුදුරන්ට ආරාධනාවක් කරාලු හාමුදුරනේ මේ අපේ ගෙදර දානයක් දෙනවා. අපි 19කට විතර තමයි දාන දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් කට්ටිය දහනමක් ඉන්න හැබැයි ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි.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 ඒ නිසා දැනගන්න ඕනේ රස ආස්වාදේ රසලෝලයේ තියෙන හැම තැනම සංසාරයට අදින්නේ. මේක ටික වෙලාවකට හරි කමන්න පෙන්නලා දීලා හිත පුරුදු කෙරුවොත් මේ සංඥාවේ තියෙන මේ පටලවිල්ල අපිට තේරෙන පටන් අර ගන්නවා. පුළුවන් තරම් යෝගාවචරයා මේ තමන්ට తాවකාලිකව පෙනිච්ච හුදු හඳුනා ගැනීම සඳහා මේ එල්ලන ලේබල් ටික ඔය තරම්ම අදහන්න වටින්නේ නැහැ.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 ඒ නිසා සංඥා විරත්තස සංඥාවකින් ඇලි වැඩි නැති එකන සම්ති ගන්තා ගැටනේ. පඤ්ඤා විමුක්තස දසන්ති මොහා. ප්‍රඥාවෙන් තමයි හොඳට ආදී වෙච්ච එකනට ඔය කවුරු මොන જાතියෙන් තර්ක කරලා පෙන්නන්න ගියත් 99.99ක් පරිචන්දෙන් දිනුවත් නැත්නම් තමන්ගේ සද්ධාවට අහු වුණා රුචියට අහු වුණා කිව්වත් එයා ඒක සැක කරනවා.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 මේක තමයි අර මුලින් අවිද්‍යාව ගැන කතා කරන්න කිව්වේ. මේ අවිද්‍යාව දෙතවර වැඩ කරනවා සාමාන්‍ය නොදැනීම එකක්. වරදව වටා ගැනීම තව එකක්. වරදව වටාගත්ත මිනිස්සයා දඩි මතධාරීව ඔලමලව අර වැරදි දේ මම දැකලයි කතා කරන්නේ මම අත්දැකලයි කතා කරන්නේ කියලා දහපා දෙන්නේ. ඉතින් ඒක ඝන බහල වුණොත් සරුවචන් ආශිර්වාද බැරි වෙනවා උදව් කරන්න. සංඥා මට්ටමේ නම් පුළුවන් කියලා කියනවා. නමුත් ඒක හොඳට අට්ටල වෙලා බහැ ගන්නකොට ඒක චිත්ත මට්ටමට යනවා. අනිතර නිතරම ඒකම හිත හිත හිත හිත අපි කියන හැබැයිට යනවායි කියලා.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 ඉගෙන සත්පුරුෂකමක් කරන්න. ඒ නිසා තමන් ඉන්නවා නම් ඒ තන හිතා ගන්න ඕනේ අපි කාගේ හරි සත්පුරුෂගේ ධර්මයක් අපට එන්නේ එහෙම නැත්නම් මේ සද්ධර්මය අවුරුදු 2600 කට පස්සේ හරි කමන්න අප කරා පැමිණෙන්නේ අපි ළඟ එක සාදරකම තියෙනවා. ඒ නිසා සද්ධා ජාතෝ උපසංකපති කියන එක තමයි සර්වචනාංශගේ ඉගැන්වීම සද්ධාව ඇති මිනිහයි වෙත එළඹෙන්නේ කාගේ.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 කොයි භාජනයකට දැම්මත් මේ භාජනේ හැදී ගන්න ඕනේ. ඒ මට මෙහෙම මෙහෙම ඕනයි කියලා වතුර කියන්නේ සාමාන්‍ය වවුල වැවිලියගේ දෙට්ට කියලා පුටු ඉල්ලන්න යන්නේ. වැඩක් නැහැ ඉතලා. එහෙනම් වැවිලිය හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා වවුල ගියාට පස්සේ වැවිලියගේ දෙට්ට පුටු ඉල්ලන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයට කවදාකවත් මේ අයිතිවාසිකම් සතා සටනක් නැහැ. අයිතිවාසිකම් සතා සටන් කරනවා කියලා කියන්නේ යෝගාවචරයේ යෝගාවචරකම එතනින්ම නැති වෙලා යනවා. ඒ නිසා ඒ සංඥාවේ හැඩ ගැහෙන්න පුළුවන් ස්වરૂපය අච්චරව සාපේක්ෂක වූ ආනාපානයේ උන්ටටම ඝන බහර කරන ඉඳලා নিরপেক্ষ වූ තත්ත්වයට ගිහිල්ලා ආනාපානයේ කැළම පේන්නේ නැතුණාට මේ දෙකම දරන්න පුළුවන් ගැතිය මේකට කියනවා හැඩ ගැහෙන්න පුළුවන් ස්වરૂපය කියලා.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 අරියත්ය කියලා කියන්නේ හැම දෙයකම සුදුසුස කියන එකයි. අරියත්යට පත්වන අරහ කියන වචනේ පාලි තේරුම සුදුස්සෙක් බාටපත් වෙනවා. සුදුස්සෙක් බාටපත් වෙනවා කියලා කියන්නේ ආයේ නිට්ටය සුඛ සෝක සංඥා ගන්න බෑ කියන එකක් නෙවෙයි. ගන්න පුළුවන් ගත්තට දන්නවා ඒක ඒක මායාවක් විතරයි. එතන ඉඳලා ආයතර අනිත්‍ය දුක්ඛ අසුබ අනාත්ම සංඥාට ගියයි කියලා චපලකමක් පේන්නේ නැහැ. මේක වෙලාවක නිත්‍ය සුඛ සුභ ආත්ම කියලා කියනවා. තව වෙලාවක අනිත්‍ය දුක්ඛ අසුබ අනාත්ම කියලා කියනවා. මේ දෙකම දරන්න පුළුවන් ගතිය සදාචාරවාදියාට පේන්නේ චපල ගතියක් විදියට. එයා කියන්නේ උදේට good morning කියවනම් හන්දෑට good morning කියනෝනේ වචන වෙනස් කරන්න බෑ.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 ඉතින් ඒක ඒ උතියෙද්දී ඒ මිනිස්සයත් මේ හරකෙක් වාගේ ආහාර සඳහාම, නිින්ද සඳහාම, බය සඳහාම, මෛතුන සේවනයේ සඳහාම ජීවිතය ගත කරනවා නම් ඒක හරකෙක් කියලා කියනවා. මිනිස්සෙ නෙවෙයි. මෙච්චර වටන ධර්මයට හිත ගත කරන්නේ නැතුව අර හරකෙක් උරෙබ්බල්ලෙක් කරන වැඩ ටිකම කරලා මැරලා යනවනම් ධර්මේන තේෂා මධිකෝ විශේෂා ධර්මේන හීනා ඒ වැනි උත්තම ධර්මයකින් අපි හීන නම් පශු සමානා හරකෙක් වගේ වෙන්නේ. ඒ නිසා Tamange ලැබිච්ච ජීවිතයේ මේ විදිහට මිනිස්සුයෙකුට ගැළපෙන තාට යනවනම් අර තිරසෙනෙකුට ඕන කරන දේවල් අපිට නැතුව බෑ. ඒ මූලික පංච මූලික අයිතිවාසිකම් නැත්නම් මූලික අවශ්‍යතාවය කරන්න ඕනම දේව ප්‍රමාණය දැනගන්න. දැනගෙන මේ සංඥා වගේ වචින් ගැඹුරුයි තමයි. නමුත් මේ ධර්මයේ තියෙන මේ අධික විශේෂත්වය පුළුවන් තරම් ජීවිතයට සම්බන්ධ කරගත්තොත් කවදාකවත් තිරසෙනෙකුට හිතන්න බෑ.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 ආවට මොකද අන්තිමද දෙපට සූර නමල ඇටේරියා වල තුගේ කතුරගෙන ඒක බුද්ධියගෙන ඉඳලා බුදුහාම කියනවා ලෝකේ බුද්ධිය ගන්න සැපසේ බුද්ධිය ගන්න අතර මමත් කෙනෙක් කියලා. සුද්ධෝදන රජුරෝ දැක්කම කියනවා හරියට කනගාටුයි. යසෝදරා දැක්කම කකුල් දෙක දණියෙන් පල්ල තෙමෙනකන් ඇදුවා. මේ මේ බුදු පැටියෙක් කරන විදින දුකක් එනමුත් ඒක ਸਰවචන්නාසේ දකින්නේ හැකියාවල් දොනු කිරීමක් වශයෙන් ඒ නිසා මේ සංඥා පිළිබඳව පුහුණු කරනකොට කරා පැමිණෙන හැම දුකකම කවදා හෝ හිතියට වැඩිය ඉහළ තත්යකට යන්න අවශ්‍ය කරන මේ පසුබිම සකස් කරලා තියෙනවා වර්ධින තන හොයන්න යන්න එපා.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 එතකොට ධර්මයේ සජීවීකමටපත් වෙනවා. ඒක නිසා මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න යන මේ ගමනේදී අපිට දුක්ඛ සත්‍ය පිළිබඳ දැඩි වැඩි දැනීමක් අත්දැකීමක් වගකීමක් ආභාෂයක් ලැබෙන්නේ පිටට වඩා දුකක් ඉවසීමේ හැකියාව වැඩි වෙනවා නම් දරා සිටීමේ ශක්තිය වැඩි වෙනවා නම් එච්චර තමයි. එහෙම නැත්නම් මේ එන්නේ එන්නේ එන්නේ සුකුමාර වෙලා එන්නේ එන්නේ එන්නේ චෝදනා බහුල වෙලා එන්නේ එන්නේ එන්නේ අනුන්ගේ වැඩි බල බල යන ගමන කරන් හොඳට තේරෙනවා අපේ ඒක සීමි ශක්තිය අඩු වෙනවා. දැරීමේ ශක්තිය අඩු වෙනවා. අපි ඉස්සල්ලාම ලෝකෙන් තුරංගන જાතියක් බවට පත් වෙනවා.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 ඒකදී අපනිහිත කියලා කියන්නේ ලෝභය නැතිකම ඒ වගේම අනිමිත්ත කියලා කියන්නේ ද්වේෂය නැතිකම ගැටුම් නැතිකම ශුන්්‍යත කියලා කියන්නේ ආත්ම සංඥාව නැතිව. ඒ වගේ එක එක පුත්ලේ අපි එක මොකක් හරි අල්ලගෙන යන්නේ. ඒ අල්ලගෙන යන එක ඇටියට සංඥා වේදේ නිරදින් නැගිටිනකොට නැගිටින්නේ මේ කියන විමුක්ත තුنين එකට ගිහිලා ඒ සංඥා වේදේ නිරෝධයෙන් නම් අනාගාමි වෙලා අෂ්ට සමාපatti වුණත් පුළුවන්.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 ඒකයි කල යුත්තේ කියලා වැරදි දෘෂ්ටියෙන් මේකට මාරු වුණා නම් ඒ මනුස්සයා ලෝකෙ දිහා බලන බැල්මේ මහ විශාල වෙනසක්. එහෙම නැත්නම් කියනවා තමගේ රුචි අරුචිකල විශාල වෙනසක්. පෞෂත්වයේ විශාල වෙනසක් ඇති වෙනවා. ඒක ක්‍රමයෙන් සිද්ධ වෙනවා. ඒ ක්‍රමයෙන් සිද්ධ වෙනකොට ඒ යෝගාවචරය තමයි ළඟ මිදලක නිරීක්ෂණය කරන නිරීක්ෂකයා බවට පත් වෙන්නේ. හැබැයි ඒක යෝගාවචරය කරන දෙයක් නෙවෙයි. යෝගාවචරයට කෙරෙන දෙයක් යෝගාවචරයට නිරීක්ෂකත්වය පමණයි. අන්නේ ඒ නිරීක්ෂකත්වය තමයි විපස්සනා කියලා කියන්නේ. ඉතින් විපස්සනා සඳහා අර විදිහට රූප ධර්ම දිගේ, වේදනා දිගේ, සංඥා දිගේ, සංස්කාර දිගේ, විඥාන දිගේ එක එක ක්‍රමවලට ඒක විස්තර කරන්න පුළුවන්. එන්නේ එන්නේ එන්නේ ඒක ධර්මයේ ගැඹිරත්වයට යනවා. නමුත් අපි උත්සාහ කරන්නේ දන්නා තැන ඉඳලා ක්‍රමයෙන් ක්‍රමයෙන් යණ්ඩයි. අද ඉදිරිපත් කිරුවේ මේ සංඥාව සම්බන්ධ කර තියෙනදී ඉතින් මෙතෙක් කරගෙන ගිය භාවනාවේදී ඒ වගේ පටලැවි අවුලක් තියෙනවනම් ඒක निराකරණය කිරීමටත් අභීතව ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය බලය පිණිස අද ධර්ම දේශනාවක් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා.